ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය අතිපූජනීය එකිරියගල නන්ද නාහිමිපාණන් වහන්සේ අද ධර්ම දේශනාවේ දායකත්වය මහනුවර අරුප්පොළ ප්‍රබුද්ධ සහයෝගීතා මාවත පදිංචි රත්නායක මුදියන්සේලාගේ ශ්‍රීමති රත්නායක මහත්මිය මොරටුව කටුබැද්ද පදිංචි අචලා කුමාරේ දහනායක මහත්මිය නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ නේවත්තේතාය පටිපන්නෝ නෝපරහිතාය පරහිතාය පටිපන්නෝ නෝ අත්තේතාය අත්ථිතාය පටිපන්නෝ නෝ පරහිතාය අත්ථිතාය ච පටිපන්නෝ පරහිතාය ච සේයතාපි භික්කවේ චවාලාතං උබතෝ පදික්තං මජ්ජේ භූතගතං නේව ගාමේ කට්ඨත්තම් පරති න රඤ්ඤේ තතෝපමාහම් භික්කවේ ඉමම් පුග්ගලං වදාමි යායම් පුග්ගලෝ නේවත්ත හිතාය පටිපන්නෝ නෝ පරිපිතාය ඉමේසං චතුන්නම් පුග්ගලානං අග්ගෝච සෙට්ඨෝච පාමොක්කෝච උත්තමෝච පවරෝචාති සාදු සාදු සා ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනේ අද මේ පින්නතුන්ට ධර්මදේශනාව සඳහා මම මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පස්වෙනි අසුර වර්ගයට ඇතුළත් පහ හය හත අට කියන මේ කෙටි සූත්‍ර කීපයෙන් පළම මම සඳහන් කරන්නට ඉන්නේ චවාලාත කියන සූත්‍රයයි. ඒ සූත්‍රය පදනම් කරගෙන අපට ලැබී තිබෙන කාල සීමාව අනුව කරුණ ටිකක් අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ තම ධර්මදේශනාවන් කිරීමේදී සමාජය තුළ ජීවත් වන්නා වූ පුද්ගලයන් දෙස බලලා උන්වහන්සේ ඒ පුද්ගලයෝ යම් යම් කොටස් වලට බෙදලා සඳහන් කරනවා. දැන් මේ සූත්‍රයේදී සඳහන් කරන්නේ චත්තාරෝමේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මහණෙනි මේ ලෝකයේ පුජ්‍යලයන් හතර දෙනෙක් දක්න ලැබෙනවා. ඛතමේ චත්තාරෝ. ඒ හතර දෙනා කවුද? නේවත්ත හිතාය පටිපන්නෝ නෝපරහිතාය. පළවෙනි පුද්ගලයා තමන්ගේ යහපතට හේතු වෙන විදිහේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේත් නැහැ. ඒ වගේම අනුන්ගේ යහපතට හේතු වෙන ආකාරයේ වැඩ කටයුතු කරන්නේත් නැහැ. ඒක පුද්ගලයා. අනෙක් පුද්ගලයා පරහිතාය පටිපන්නෝ නො අත්තහිතාය. අන් අයගේ යහපත සඳහා යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා හැබැයි තමන්ගේ යහපතට හේතු වෙන විදිහේ වැඩ කොටසක් කරගන්නේ නැහැ ඊළඟට තුන්වෙනි පුද්ගලයා අත්තහිතාය පටිපන්න තමාගේ යහපතට යමක් කරගන්නවා නොපරහිතාය අනුන්ගේ යහපතට යමක් කරන්න කල්පනා කරන්නේ නැහැ හතරවෙනි පුද්ගලයා අත්තහිතාජ පටිපන්නෝ පරහිතායච. තමන්ගේ යහපතටත් අනුන්ගේ යහපතටත් කියන මේ දෙපාර්ශවයෙන් යහපත සඳහා ඒ හතරවෙනි පුද්ගලයා යම් යම් ක්‍රියාමාර්ග ගන්නව අනුගමනය කරනවා. මෙතනදී දැන් අපි සඳහන් කර පළවෙනි පුද්ගලයා කොහොම කෙනෙක්ද? Tamandawat අනුණ්ඩවත් වැඩක් ඇති දෙයක් කරන පුද්ගලයෙක් නෙවෙයි. එහෙමනම් අන්න ඒ පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතනදී අපට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී අත්දකින්න ලැබෙන උපමාවක් ඉදිරිපත් කරනවා. ඒ උපමාවෙන් සඳහන් කරන්නේ සොහොම් පෙනෙල්ලකට හා සමානයි කියන අය පුජ්‍යලයා. සොහොම් පෙනෙල්ල. සේයතාපි භික්කවේ චවාලාතං හරියට සොහොන් පෙනෙල්ලක් වාගේ සොහොන් පෙනෙල්ලේ ස්වභාවය කොහොමද? උබතෝ පදිත්තා. දෙපැත්තෙන් ගිනි අරගෙන තියෙන. අපි සොහොනක් ගත්තාම දෙපැත්තෙන්ම ගිනි තියෙනවනේ. එතකොට දෙපැත්තෙන්ම දැන් ගිනි අරන් තියෙන්නේ. මජ්ජේ ගූතගත. මධ්‍යෙහි මැද ජරාව. අසුචි. අපවිත්‍රයි. ඒ මොකද? ඒක දැන් මිනිහේ තැවරිලා තියෙන්නේ මේ ඒ දර කඩේ මැද කොටස මිනිහේ තැවිලා තියෙන නිසා ඒක කොයි පැත්තකින්වත් අල්ලන්න පුළුවන් කමක් නැහැ. දෙපැත්තේ ගිනි මැද අපවිත්‍රයි. අර මිනිහේ තියෙන ඒවා ඔක්කොම ගෑවිලා අල්ලන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඉබඳු දර කඩක් ඉබඳු ලීයක් නේව ගාමේ කට්ටත්තම් පරත. ගමේ මිනිස්සු ලීයක් ගත්තාම ඒකෙන් සිදු කරන්නා වූ නොයෙකුත් කාර්යයන් තියෙනවා. ඒ කිසිම කාර්යයකට මිනිසු මේ දරකඩ ගන්නෙ නෑ. ඒ වගේම කැලේ තිබුණා වුණත් සෝම් පෙනෙල්ල කියන එක හදිසියේ පැල් කොටයක් අටවා ගන්න කණුවකට හරි ඒකේ මැස්සක් හදා ගන්න හරි ඒ මොනම දෙයකටවත් මේක ගන්න බයයි මිනිස්සු පිළිකුල් කරනවා. ඉතින් අන්න ඒ වාගේ තතූපමාහම් භික්කවේ ඉමම් පුද්ගලම් බදාන. අන්න ඒ පුද්ගලයාට සමාන කරලා මම මේ පළවෙනිව සඳහන් කරපු පුද්ගලයා ගැන සඳහන් කරනවා නේවත් හිතාය පටිපන්නෝ නොපරිහිතාය කියපු තැනැත්තා. ඒතර පින්නතනේ අපි මේ ලැබලා තියෙන බොහොම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්. ඒ මනුෂ්‍ය ජීවිතයෙන් කළ යුතු කාර්යයන් තිබෙනවා. එකක් තමයි තමන්ගේ යහපතට තමන් යම් වැඩ කොටසක් කරගන්න අවශ්‍යයි. එතකොට ඒ විදිහට ක්‍රියා කරන කෙනා ඉන්නවනම් යම් විශේෂනේ එයා හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදා ගන්නවා. දෙවෙනි පුජ්‍යලයා හැටියට ඒ එයා කරනවා තමන්ගේ යහපතට යම් වැඩ කොටසක්. තමන්ගේ දියුණුවට, තමන් අධ්‍යාපනය ලබන විවිධ පැතිවලින් තමන් තුළ කිසියම් ආර්ථික ශක්තියක් ඒ වගේම ධර්මඥානය ලබා ගැනීම වෙනත් වෙනත් හැකියාවන් Taman තුල දිනු කරගන්න. එහෙම දිනු කරගත්තට පස්සේ ඒ තැනැත්තාට හැකියාවක් ඇති වෙනවා අන් අයගේ යහපත සඳහා Taman ඒ ලබාගෙන තිබෙන්නා වූ දැනුම් සම්භාරය ඔවුන්ට බෙදා දෙන්න පුළුවන් යමක් කරනකොට මෙන්න මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්කම තිබෙනවා ඒ වගේ විවිධ ප්‍රයෝජන ඒ දැනත්තාට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එකාතකින් බැලුවම් පින්නතුනේ අපි මෙතන ආත්මාර්ථකාමී කියන එක නෙමෙයි ඉස්සර වෙලා තමන් ශක්තිමත් වීම අවශ්‍යයි නේද? තමන් ශක්තිමත් වෙන්න ඕනේ. ආර්ථික වශයෙන්, දැනීම් වශයෙන් වෙනත් වෙනත් විවිධ ප්‍රතිකඩ වලින් තමන් ධර්මානුකූලව ශක්තිමත් වෙන්න ඕනේ. දැන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා කියලා අනුන්ට හිංසා පීඩා කවදට පමුණුවමින් තමන් වස්තුවක් හරි හම්බ කරගනි මේක වටිනාකමක් කියලා සඳහන් කරන්නේ. එහෙම නෙමෙයි ධාර්මික පදනමක ඉඳගෙන තමන් යම් කිසි ආර්ථික ශක්තියක් තමන් තුළ ගොඩනගා ගන්න ඕනේ. එහෙම කරන් පස්සේ අන්න යාට පුළුවන්කම තිබෙනවා අනුන්වත් නැති බැරි උදවියටත් ඒවා ලබා දීලා ඕනොත් ගොඩ ගැනීමට ක්‍රියා කර හැකියි. ඒ නිසා ඒක උදේ මුලින් අර විදිහට ක්‍රියා කරගෙන යම් තැනකට එනකන් එයා ආත්මාවත කාමී වගේ වෙන්න පුළුවන්. නමුත් එහෙම නෑ. එයා ශක්තිමත් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ එයාට පුළුවන්කම තිබෙනවා. සියලු වැඩ කටයුතු කරනා තමන්ගේ පවුලේ දියුණුව, ඥාතීන්ගේ දියුණුව, ගමේ දියුණුව, ශාසනයේ දියුණුව මේ වගේ විවිධ පැතිකඩවල වලට එයාගේ දේවල් යොමු කරන්න පුළුවන්කම තිබෙනවා. මොකද හේතුව තමයි දැන් ශක්තිමත් වෙලා ඉන්නේ. ඒ නිසා තමන් ඒ ආපදට ක්‍රියා කරනවා අනුන්ගේ ආපදට ක්‍රියා කරනවා ඒ වගේම තව කෙනෙක් ඉන්නවා ඒ තැනත්තා මුලින් අර විදිහට කටයුතු කරනවා ඒ කියන්නේ අනිත් එක්කෙනා අනුන්ගේ යහපතට ක්‍රියා කරනවා එතකොට අනුන්ගේ යහපතට ක්‍රියාකරනද තමන් ශක්තිමත් වෙන්න ඕනේ. ඔව් තමන් ශක්තිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනුන්ගේ යහපතට යම්කිසි වැඩක් කරන්න අපහසුයි. එහෙනම් මම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ යහපතට කටයුතු කරන කෙනත් අනුන්ගේ යහපතට කටයුතු කරන කෙනත් කියන මේ දෙන්නාම යහපත් පුද්ගලයන් හැටියට සුන්දරද ප්‍රණීතද පුද්ගලයන් දෙන්නේ බවට පත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේක වටිනා අදහසක් අපට සමාජයේ වශයෙන් බැලීමේදී දැන් දේශනාවේ සඳහන් කරනවා අත්තනා පලිපපරිපන්නෝ පරම් පලිපපන්නං උද්ධරිස්සති දිනේත්තං ඨානං විජ්ජති තමන් කරවටක් මඩේ ඉරිලා ඉඳගෙන තවත් ඒ වගේම කරවටක් මඩේ ඉරිලා ඉන්න කෙනෙක් එයාට පුළුවන් ද ගොරට ගන්න බෑනේ ඉස්සෙල්ලා තමන් ගොරට එන්න ඕනේ එහෙමනම් එතන කොහෙත්ම වරදක් නැහැ ඉස්සල්ලා තමන් ශක්තිමත් වෙලා අනිත් අය ගොඩ ගන්න යෑම. ඒක ආත්මార్థකාමීකම නෙවෙයි. හැබැයි ආත්මార్థකාමියා කියලා චෝදනාවක් කරන්න පුළුවන්. එයා දැන් හැම අතින්ම පරිපූර්ණ පුජ්‍යලෙක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ පවුලේ අය ගැන හෝ, නෑදෑයන් ගැන හෝ, අසල්වැසියන් ගැන හෝ, රටේ අනිකුත් උදවිය ගැන හෝ කිසිම තකීමක් කරන්නේ එයාට එහෙම කිව්වට කමන්නේ. ඒ මොකද එයා ඒකෙන් තමා ගැන කොමනමයි බලන්නේ. අනුන් ගැන එහෙම බැලීමක් නැහැ. නමුත් මේ ධමයේ කියන මේ පුජ්‍යලයා සුන්දරයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එයා යම් කාල පරිච්ඡේදයකට එනකන් ආත්මార్థකාමී හැඟීමෙන් වාගේ ක්‍රියා කරලා ඉන්පස්සේ සමාජයට යහපත කරනවා. ඒ නිසා එයා බොහොම හොඳ කෙනෙක් ඇටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. එතකොට අර මුලින්ම කියපු පුජ්‍යලයා කිසි කෙනෙකුට වැඩක් ඇති කෙනෙක් නොවේ කියන එක තමයි චවාලාතු උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමට උත්සාහ කරලා තියෙන්නේ. එහෙම පුජ්‍යලයන් සමාජයේ සමහර විට අපට දකින්න ලැබෙනවා. කලාතුරකින් හරි ඒබඳු පුජ්‍යලයන් දකින්න ලැබෙනවා. තමන්ගේ පවුලේ දිනුවට හේතු වන විදිහට යම් කිසි වැඩ කොටසක් කරන්නේත් නැහැ. ඒ හේතු කොටගෙන අන් අයගේ යහපතට හේතු වන ආකාරයේ වැඩ කොටසක් කරන්නේත් නැහැ. ඉතින් දැන් ඒ විදිහේ පුජ්‍යලයන් දිහා බලලා වර්තමාන සමාජයේ ඉන්න අය ඒබඳු පුජ්‍යලයන් සම්බන්ධයෙන් වචනයක් ප්‍රකාශ කරනවා. ඒ වචනේ මේ වෙලාවේ ධර්මදේශනාව තුළ ප්‍රකාශ කිරීම මට හොඳද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වුණත් දැන් විවහාරයේ තියෙන වචනයක් නිසා ඒක ප්‍රකාශ කළාට වරදක් නෑ කියලාද. මෙලෝ රහත් නැති මිනිහෙක් කියනෝ නේද? එහෙම තියෙනවනේ. ඒ කියන්නේ මොකද? වැඩක් නැහැ. එයාගෙන් එයාටවත් වැඩක් ඇති විදිහට කටයුත්ත කරගන්න එයා ළඟ ඉන්න පවුලේ උදවියට වැඩක් ඇති විදිහට කටයුත්තක් කරන්න. එහෙමනම් එතනදී කියන්නේ මොකද්ද? Taman හොඳට සුරක්ෂිතේ බවට පත් වෙන්නෙත් නැහැ. anu සුරක්ෂිතයන් බවට පත් කරන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඒ දෙකම නෑ ආතුල. දැන් අපි කල්පනා කරලා බැලුවොත් වර්තමානයේ අපි දැන් මේ බොහොම විෂණකාරී තත්වයක් ඇතුළේ ජීවත් වෙන්නේ. දැන් අපි මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් මුඛාවරණ පැනඳගෙන ඒ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්න පැමිණලා ඉන්නවා. ඒ මොකද? තමන්ගේ ආරක්ෂාවට වාගේම අන් අයගේ ආරක්ෂාවට. අත්තානං රක්칸තෝ පරන් රක්කති. පරන් රක්칸තෝ අත්තානං රක්කති. තමන් මනමින් සුරක්ෂිත වෙනකොට ආරක්ෂා වෙනකොට ඒ හේතු කොටගෙන අනුනුත් ආරක්ෂිතයන් බවට පත් කරනවා. අනුන් ආරක්ෂිතයන් බවට පත් කරන්න ක්‍රියා කරනකොට තමනුත් ආරක්ෂිතයෙක් බවට පත් වෙනවා. අන්න එහෙමයි. ඉතින් ඒ නිසා ඒ ඒ විදිහට ක්‍රියා කිරීම තමයි මිනිස්සේ කැටිට දාම් වටින්නේ. තමනුත් රැකිලා අනුනුත් රකින්න ඕනේ. අනුන් රැකිනා තමනුත් රැකින්න ඕනේ. මේක අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ කාරකයක් හැටියට තමයි දේශනාවේ පෙන්වුම් කළ තියෙන්නේ. ඒ නිසා ඒක බොහොමත්ම වටිනවා අපිට එදිනදා ජීවිතය පවත්වාගෙන යාමේදී. දැන් සමහර විට අපි මුඛාවරණයක් පැනඳගෙන නොසිටීම හේතු කොටගෙන අපි දෙන්නෙක් අතර ටිකක් යම් ප්‍රමාණයකට කිට්ටු වෙලා කතා බහක් සාකච්ඡාවක් කරොත් ඒ මගෙන් පිට වෙන පිසිපිලි අරයටත් යනවා එයාගෙන් පිට වෙන පිසිපිලි මටත් යනවා එහෙමනම් දෙදෙනාම ආරක්ෂා රහිතයන් බවට ඒකෙන්පත් වෙනවා කියන එක බොහොම පැහැදිලි දෙයක් බුදුරජාණන් වහන්සේ දැන් මේ කාරණා මේ විදිහට පෙන්වවදාලේ මේ ලෞකික ජීවිතයේ ඒ සාර්ථකත්වයට වඩා ආගමික ජීවිතය පැත්තෙන් අරගෙනයි එහෙමනම් කල්පනා කරලා බලන්න පින්නතුනේ අප තුළ යම් යම් අවස්ථාවලදී නොයෙකුත් විදිහේ අදහස් පහළ වෙනවනේ. ඒවා අපි ඊටාම් කෙටියෙන් සඳහන් කරනවා රාග, දෝෂ, මෝහ ඒවා හොඳ පැත්තට නෙමෙයි. එහෙමනම් ඒකම තව වචන තුනක් ඕකට තියෙනවා ලෝභ දෝෂ මොහ. රාග දෝෂ මොහ, ලෝභ දෝෂ මොහ. රාග කියන තැනට ලෝභ කියලා එතන සඳහන් වෙනවා. ලෝභෝ අකුසල මූලං. දෝෂෝ අකුසල මූල. මෝහෝ අකුසල මූල. එතකොට අදක්ෂ පැත්තට අපේ ජීවිතයේ පිරිහෙළන පැත්තට තමයි ඒ චෛසික ධර්මයන් මුල් කරගෙන අපි යමක් කරනවා නම් කරන්නේ. එතකොට අපේ ජීවිතේ පිරිහෙනවා. එහෙමනම් අපි අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං කියන විදිහට අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල් මුල් තුනේ යුක්තව ක්‍රියා කරන්න ඕනේ. එහෙම ක්‍රියා කරනකොට තමන්ට යහපත සිද්ධ වෙනවා. තමන් මේ ක්‍රියාපටිපාටිය හේතු කොටගෙන අන් අයට යහපතක් සිද්ධ වෙනවා කියන එක දේශනාවේ බොහොම පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම හොඳ පුජ්‍යලයා හැටියට වටිනාම් පුජ්‍යලයා හැටියට සඳහන් කරනවා තමන්ගේ යහපතටත් අනුන්ගේ යහපතටත් යම් කිසි කෙනෙක් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා නම් අන්න ඒ තැනැත්තා මේ කියාපු පුජ්‍යලයන් හතර දෙනාගෙන් හොඳම පුජ්‍යලය. අග්ගෝච සෙට්ඨෝච පාමොක්ඛෝච උත්තමෝච පවරෝච කියලා වචන පහක් උන්වහන්සේ ඒ පුජ්‍යලයා සම්බන්ධයෙන් භාවිතා කරලා තිනවා. අග්ගයි ශ්‍රේෂ්ඨයි ප්‍රමුඛයි උත්තමයි පවරයි කියන එකේ තවත් එහා පියවර. ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අපි ඔය කියාපු පුජ්‍යලයන් හතර දෙනාගෙන් නොවිය යුත්තේ કોઈ පුජ්‍යලයක්ද? පළවෙනිම සඳහන් කරපු පුජ්‍යලයක් බවට අපි කොහෙත්ම පත්විය යුතු නැහැ. හරියට සොහොන් පෙනෙල්ල වාගේ වැඩකට ගන්න බැරි පුජ්‍යලේ බවට යාපත් වෙනවා. අපි කොහෙත්ම මේ දුර්ලභ මිනිසත් බව ලබාගෙන එබඳු තත්වයකට පත්විය යුතු නෑ කියන එක ඊටමැනමින් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට මේ කාරණයට සම්බන්ධව තව සඳහනක් තියෙනවා පුජ්‍යලේ කොහොමද තමන්ගේ යහපතටත් අනුන්ගේ යහපතටත් ඉදිරිපත් වෙලා ක්‍රියා කරන පුජ්‍යලේ බවට පත්වන්නේ කියන එක. එතනදී රාග දෝෂ මෝහ කියන මේ කාරණා තුනට ප්‍රමුඛ ස්ථානය දෙනවා. අපි හැකිතා දුරට විරාගී පුද්ගලයෙක් බවට පත් වෙන්න උනන්දු වෙන්න ඕන. ඒ වගේම අදෝස, ද්වේෂයෙන් තොර තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි මෙබඳු ගතිගුණයන්ගෙන් තොර පුද්ගලයෙක් බවට අපිපත් වෙන්න ඕන. ඒ වගේම මෝහයෙන් මුලා වෙලා මෝඩකමේ ක්‍රියා නොකරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. එහෙම පත් වුණොත් තමයි අපට පුළුවන්කම ඇති වෙන්නේ අත්හිතාජ පටිපන්න පරහිතාච පටිපන්න කියන පුජලෙන් බාටපත් වෙන. එහෙම නැත්නම් ඒතනත්තා හුදෙක් බොහෝම නරකම ආත්මාර්ථකාමියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. තමා ගැන පමණක්මයි බලන්නේ හොඳින් හෝ නරකින්. එහෙම ඉන්නවනේ. මට හොඳින් වුණත් කමන්නේ නරකින් වුණත් කමන්නේ මට ඕනකම තියෙන්නේ මගේ ජීවිතය සැපෙන් ගතකරන්න අවශ්‍ය කරන වස්තුව මිල මුදල් උපයා ගැනීමයි කියලා කල්පනා කරලා එයා එහෙම ක්‍රියා කරන්න පුළුවන්. නමුත් ඒක වටිනා ක්‍රියාමාර්ගයක් හැටියට දේශනාවේ කොයිම අවස්ථාවකදීවත් පෙන්눔 කරන්නේ ඒක මේ දුර්ලභ මිනිසත්ව ලබාගත්තු කෙනාගේ නොවටිනා ක්‍රියාපිළිවෙලක් හැටියට තමයි සඳහන් කරන්න තියෙන්නේ. දැන් අපි මේ මිනිසත් භවයේ දුර්ලභ ගැන කල්පනා කරලා බලනකොට ලෝකයේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව ගණනය කරලා කියන්නේ කෝටි මෙච්චරයි එහෙම කියලා ගණන් කරන්න පුළුවන්. නමුත් ඇතැම් ඔය තිරසන් සත්ව කොට්ටාසෙම ඉන්නවා. කොච්චරද කියලා ගණන් කරලා කියන්න බෑ. ඒ තරම් අප්‍රමාණ. අන්න ඒ වගේ. එතකොට එහෙමනම් අපට පේනවා අපි මේ ලබලා තිබෙනා වූ මනුෂ්‍ය ජීවිතය කොයිතරම්නම් දුර්ලභ එකක්ද. ඉතින් මේ දුර්ලභ ජීවිතයේදී හැකිතාක් අපි තමා තුළ පහළ වෙන්නා වූ රාග ස්වરૂපේ විවිධ දේවල් වලට පවතිනා වූ අපේ ඇල්ම බැඳීම හැකිතාක් අපි අඩු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. රාග විනයය කියලා සඳහන් කරන්නේ ඒකයි. ඒ වගේම ඊළඟට ද්වේෂය තරහ. ඒකත් එහෙම තමයි. ඒ වගේම මෝහය මුලා මෝඩකම. මේවා අපි ඉවත් කරගන්න ක්‍රියා කිරීම අතිශයින්ම අවශ්‍යයි කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කතංච වික්කවේ පුද්ගලෝ අත්ථිතා පටිපන්නෝ නොපරහිතා අපි හැම වෙලාවෙදීම ක්‍රියා කරන්නේ තමාගේ යහපත සඳහා පමණක් මනක් ඒක ඒ තරම්ම හොඳ නෑ අනුන් ගැනත් අපි හිතන්න ඕනේ ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අත්තනා රාග විනාය පටිපන්නෝ හෝති. Taman තුල පවතිනා වූ රාගය දුරු කැදී ගැනීමට ක්‍රියා කරන්නේ වේ. නමුත් අනන් තුල තියෙන රාගය දුරුකරන්න උපදෙස් දීමක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම දෝෂ විනයය, මෝහ විනයය කියලා ඒ කාරණා දෙක පිළිබඳවත් එහෙම සඳහන් කරනවා. එහෙමනම් අපි හැම වෙලාවෙම රාග දෝෂ මෝහ කියන මේවා අපතුලින් හැකිතා අඩු කරගන්න. මොකද කෙලෙස් සහිතව ජීවත් වෙන පුද්ගලයන් නිසා අපතුල යම් යම් අවස්ථාවලදී මේවා ටිකක් ඉස්මතු වෙලා එන වෙලාවල් තියෙනවා. එහෙම වුණාට අපි නිතරම කල්පනා කරන්න අවශ්‍ය කරනවා මේවා ප්‍රමුඛස්ථානය දීලා ක්‍රියා කිරීම හේතු කොටගෙන මගේ ජීවිතය කොයි වෙලාවකවත් වටිනා ජීවිතයක් බබලන ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි හැකිතාක් රාගය දුරු කරන තැනට කටයුතු කාරණා කරන්න ඕන. ද්වේෂය හැකිතා යටපත් වෙන විදිහට ක්‍රියා කරන්න ඕන. මෝහය කියන්නේ මුලා වීම, මෝඩකම, හැකිතා අඩු වෙන තැනට කටයුතු ගන්නා සකස් කර ගන්න ඕනේ කියන එක තමයි විශේෂ වශයෙන්ම අපි තේරුම් ගත යුතු වෙන්නේ පින්නතුනේ. ඉතින් ප්‍රත්‍යඥ දෝෂය නිසා අපතුල යම් යම් අවස්ථාවලදී මේවා 100ට 100ක් අපට කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා අපට යුතුයකමක් නැහැ ඒ පැත්තටම ප්‍රමුඛතාව දෙන්න. හැකිතාක් අපි උත්සාහවත් වෙන්න ඕනේ යහපත් පැත්තට හිත යොමු කරලා මේ දුර්ලභව ලබාගත්තා වූ මනුෂ්‍ය ජීවිතයෙන් Tamandat anundat යහපතක් වෙන විදිහට මේ ජීවිතය සකස් කරගන්න. ඒක තමයි පින්නතුනේ ඊ타මත්ම අවශ්‍ය කරන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍ර ධර්ම තුලදී උගන්වලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව වැදගත් කාරණාවක් අපට පෙන්නනවා පුජ්‍යලේ ගුණෙන් පස්සේ තමන්ගේ යහපතට වාගේම අනුන්ගේ යහපතට ක්‍රියා කිරීම අවශ්‍යයි. එබඳු පුජ්‍යලයාට අපි මොකද්ද කියන්නේ? එබඳු පුජ්‍යලයාට කියනවා අත්තහිතාය පටිපන්න. තමන්ගේ යහපත සඳහා ක්‍රියා කරන තැනැත්තා කියලා. තමන්ගේ යහපත සඳහා ක්‍රියා කරනවා කියලා ඔහු අනුන්ගේ යහපත ගැන කොහෙත්ම නොතකනවා නම් ඒක වැරදි. ඒ මොකද? අනුන් ගැන නොතකා තමන්ගේ යහපත ගැන පමණක් ක්‍රියා කරන්න ගියොත් එයා සමාජයට මා හිරිහැරකාරී පුරුද්දලේ බවට පත් වෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා තමන් අනුන් වෙනුවෙන්ම සැප වෙනවා. Taman ගැන එච්චර හොයන්නේ නැහැ. Tamanගේ දියුණුව ගැන එච්චර සලකන්නේ නැහැ. එතකොට ඒ ගැන මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ? ඒකත් ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඇයි? අනුන්ගේ යහපතටම තමන් වැඩ කරනවා. තමන්ගේ යහපතට හේතු වෙන යමක් කරගන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. දැන් එහෙම කරලා යම් අවස්ථාවකදී තමන් අබල දුබල තත්ත්වයටපත් වෙනවා. Tamanna කරගත්ත දෙයක් නෑ. ආධ්‍යාත්මික දියුණුව පිණිසවෝ භෞතික වශයෙන් නෑ. ලෞකික දියුණුවට හෝ හේතුන යමක් කරගන්න. හැබැයි අනුන්ගේ යහපතට උඟක් වැඩ වේද මහන්සිලා කරලා තියෙනවා. නමුත් තමන්ගේ යහපතට යමක් කරගන්න එයා යම්කිසි අවස්ථාවකදී දුර්වල වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවටපත් වුණාම මොකද එයාට වෙන්නේ? පශ්චාත්තාපයට පත් වෙන්න සිද්ධ වෙනවා. මම මට කරගත්තු දෙයක් නෑ. මම ලෝකයාට තමයි කරේ කියන එහෙම පුජ්‍යලිය මේ පින්නතුන්ට තම වෙලයි සමාජයේ. එහෙම හම්බ වෙනවා. එතකොට එතන වරද සමාජයේද නෑ. තමන්ගේ තමන් නුවණින් කල්පනා කරලා තමන් කොයි කොයි විදිහේ ක්‍රියාමාර්ගයන්ද අනුගමනය කළ යුත්තේ කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න එපා. දැන් යම් කෙනෙක් ඊටාම හොඳට තමන්ගේ ජීවන රටාව තුළදී අපි වැඩි දුර යන්න ඕන කමක් නැහැ පංචශීලය. අපි දවසකට වතාවක් සමාදන් වෙන්නා වූ පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ තනත්තා අත්තහිතාජ පටිපන්න පරහිතාජ පටිපන්න. තමන්ගේ යහපත සඳහා අනුන්ගේ යහපත සඳහා ක්‍රියා කරන පුජ්‍යලේ බාටපත් වෙනවා. දැන් පළමුවෙන්ම ගත්තොත් අපි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා ශික්ෂාපදය. ඒකෙන් පෙන්වුම් කරන්නේ කවර ආකාරයකින් හෝ මේ සත්වයින්ගේ ප්‍රාමිනිසා ඇතුළු කොට ඇති මේ කිසිම සතෙක්ගේ ජීවිතයක් මම විනාශ කරන්නේ නැහැ කියන්නේ. ඉතින් මේ විනාශ කරන්නේ නැහැ කියන පොරොන්දුව තමන් තමන්ගම නෙදී තමන්ම නැති දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කියනවා එතන කියන්නේ තමන්ම ඒක පොරොන්දුවක් තමන් නැති කරගන්න එහෙමනම් බලන්න ඒ ශික්ෂාපදේ ආරක්ෂා කිරීම හේතු කොටගෙන කොයිතරම්නම් යහපතක් අනිත්‍යයට සිද්ධ වෙනවද කියලා තමා නිසා පරපීඩනයක් වෙන්නෙම නැහැ ඒ වගේම එයාගේ හිතේ නිතරම එතකොට කරුණාව, මෛත්‍රිය, උපේක්ෂා ගුණය ඒ වගේ දේවල් පදනම් කරගෙන තමයි ඒ ජීවිතය ගොඩනගන්නේ. ඒ නිසා අපි ඒ කාරණාවන් කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. පාණාතිපාත, අදිඥා දාන, කාමේශ මිච්ඡාචාරා, මුසාවාදා, සුරාමේරේ කියන මේ පහ ගත්තාම මේක ඊටාත්ම වටිනාම සමාජ ධර්ම පහක් මේ පහ ක්‍රියාවට නගනවා නම් පින්නතුනි අපෙන් කොයිම අවස්ථාවකදීවත් මහා බරපතල විදිහට සමාජයට හානිදායක වැඩ සිදුවීමට අවකාශයක් ඇත්තේ නෙමෙයි. ඇත්තෙම නෑ. ඊටාම හොඳට අනුන්ද යම් කිසි සේවාවක් කරමින් Tamange ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි ඊටාමත්ම වටින්නේ කියන එක දේශනාවේ සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපි තමන් වැරදි වැඩ කරන්නේත් නැහැ අනුන් ලවා කරවන්න යන්නේත් නැහැ. ඒකයි අවශ්‍ය කරන්නේ. හැම වෙලාවෙම තමන් හොඳ වැඩක් කරනවා අනුන් ලවාත් ඒක කරේම උත්සාහ කරනවා. නරක වැඩක් කරනවා නම් තමන් කරන්නේත් නැහැ අනුන්ට කියන්නේත් නැහැ. එතකොට ඒ පුජ්‍යලයා තුළ මොකද්ද බලපාන කාරණා? මෛත්‍රී. කරුණාව මෛත්‍රීනේ බලපාන. වටිනාම චෛතසික දේවල්. කරුණාව මෛත්‍රී කියන්නේ මේ චෛතසික ධර්ම පදනම් කරගෙන තමයි ඒතනත්තා කටයුතු කාරණාව නේද? ඒ නිසා සෝර අපිට එදිනදා ජීවිතය පවත්වාගෙන යාමේදී මේ කියන කාරණාවන්ට අනුකූලව තමන්ගේ ජීවිතය පවත්වා ගන්න පුළුවන්කමක් තිබෙනවා. වැඩි ඈතට යන්න වෙන දවසකට වතාවක් හෝ දෙවතාවක් හෝ අපි විවිධ අවස්ථාවලදී සමාදන් වෙන්නා වූ මේ පංචශීලයට ප්‍රමුඛ ස්ථානය දීලා ක්‍රියා කරනවා නම් ඒ තනත්තාට හෝ තනත්තියට බොහොම සතුටටපත් සෑහීමකටපත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ මොකද අවසාන මොහොත එළමෙනකොට අපට අන්න අය නිසා මේ මේ දේවල් මම කරා කියලා කොයිම වෙලාවකදීවත් අපට සමාවක් ලැබෙනවද? නෑනේ. සමාවක් ලැබෙන්නේ අපට සමාවක් ලැබෙන්න නම් අනුන් වෙනුවෙන් හරි තමා වෙනුවෙන් හරි වැරදි වැඩ කරේ නෑ කියන මෙන්න මේ තැනටපත් වීමේ හැකියාව තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ නිසා අපට යම් යම් අවස්ථාවලදී ශික්ෂාපද දේශනා කරා. ශික්ෂාපද දේශනා කරා. දැන් අපි ගිහි පින්නතුන් හැටියට සමාදන් වෙන ශික්ෂාපද කීයද? පහයිනේ තියෙන්නේ. පංච ශික්ෂාපදාන. ශික්ෂාපද පහයි. එතකොට ඒ ශික්ෂාපද පහ ගත්තාම කතංච වික්කවේ පුද්ගලෝ අත්ථිතාය පටිපන්නෝ හොයි. කොහොමද මහාන්‍ය පුද්ගලෙක් තමන්ගේ යහපත සඳහා කටයුතු කරන්නේ. නොම පරහිතාය. අනුන්ගේ හිත පිණිස නැතුව. ඉදපිච්චේ ඒකත්ව පුද්ගලෝ අත්තනා පානාති පාතා පටිවිරතෝ හෝති නොච පරම් පානාති පාතා වේරමණියා සමාදපේ. කෙනෙක් තමන් <clears throat> ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා කටයුතු කරනවා හැබැයි අනුන් ඒකේ සමාදම් කරවන්න උත්සාහවත් වෙන්න. ඒක හොඳ මදි. අතන ඒකෝට තමාගෙන විතරයි. තමන් මේ වැඩ දෙයට කරන්න නැතුව හැදෙනව වෙන්නවා. අනුන් ඒකට යොමු කරන්නේ. නමුත් අපි කල යුත්තේ මොකද? අනුනුත් ඒකට යොමු කරන්න ඕන. තමන් පානාදී පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සත්ව ඝාතන වැනි දේවල් වලින් මිදෙන්නා වාගේම අදින්නාදානා වේරමණී කියලා හිටන් අනුන් සතු දේ නොදුන් දෙයක් ගන්නෑ කියලා හික්මෙන්නා වාගේම කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති කියලා කාමිත්‍යාචාරයෙන් මිදෙන්නා වාගේම බොරු කීමෙන් මිදෙන්නා වාගේම තමන්ගේ මනස විකෘති කරන රහමෙරපාන ආදීන් වෙන්වෙන්නා වාගේම අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි තමන් සමාදන් වෙලා ඒ ආරක්ෂා කරනවා වාගේම අනුන්ගේ යහපත සඳහා ඒ අයත් මේකට හැකිතා දුරට පොළඹවා ගැනීම අවශ්‍ය කරනවා. දැන් මෙතනදී අනුන් සමාදන් කරවයි තමන් සමාදන් නොවේ. ඒකත් වටින්නේ නැහැ. අනුන් ලබවා සීල රැකවන්න ඇති වෙනවා. තමන් සීලය ආරක්ෂා කරන්න ඒකත් වැරදි. තමන් සමාදන් නොවේ අනුන්ද සමාදන් නොකරවයි. එතකොට තමන් සීලයක් ආරක්ෂා කරන්න පෙළඹෙන්නේ නැහැ. අනුන් ලබවා කරවන්නේ නැහැ. ඒකත් හරිනේ. හොඳම දේ තමයි තමා සමාදන් වෙනවා අනුමුත් ඒකට පොළඹවනවා. එතකොට මේ කියපු කාරණාවන් තමයි අපි මිනිස්සෙක් හැටියට මේ සමාජ ජීවිතය තුළදී පවත්වා ගත යුතු වන්නේ. එහෙම වුණාන් පස්සේ ඒ තැනැත්තා ඊ타ත්ම ප්‍රයෝජනවත් පුජ්‍යලේ බවට පත් වෙනවා අර සොහොන් පෙනෙල්ල වාගේ වෙන්නේ නැහැ. දැන් සොහොන් පෙනෙල්ල කියන එක කිසි වැඩකට ගන්න බයයිනේ කවුරුවත්. එකක් එකක් බය නිසා. ඒ වගේ මේක අල්ලන්න බෑ දෙපැත්තෙම ගින්දර මැද ජරාව. ඉතින් ඒ වාගේ පුජ්‍යලේ බවට අපිපත් වෙන්න හොඳ නැහැ කොයිම වෙලාවකදීවත්. අපි සමාජයට ඊ타මත්ම වැඩදායි පුජ්‍යලේ බවට පත් වෙන්න ඕනේ. ඒ පත් වීමට අවශ්‍ය කරන්නා වූ කරුණු කාරණාවන් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ සෑම අවස්ථාවකදීම පෙන්වුම් කරලා තින්නේ. දැන් සමහර වෙලාවල් වලදී අප තුළ පවතිනා ප්‍රත්‍යඥ දෝෂය නිසා ප්‍රත්‍යඥ දෝෂය නිසා බොහෝ අවස්ථාවලදී අපි ටිකක් මේවායින් පරිබාහිරව ක්‍රියා කරන අවස්ථාවන් තියෙන්න පුළුවන්. ප්‍රත්‍යඥ දෝෂය නිසා වැරදි සිදු නොවි තියන්නේ වැරදි සිද්ධ වෙනවා. හැබැයි එතන වැදගත්ම දේ තමයි තමන් අතින් මේ විදිහේ වැරැද්දක් වුණා කියලා. ඒක තේරුම් අරගෙන ඒක කවුරු හරි පෙන්ලා දුන්නන් පස්සේ ඒකට කිපෙන්නේ නැතුව ඒ වැරැද්ද හදාගෙන තමන් ඉදිරියට ගමන් කිරීම. අන්න ඒක තමයි අත්‍යවශ්‍ය. මෙහෙම වුණන් පස්සේ තමන්ට කිසියම් මොහොතකදී රෝගාබාධයකට හෝ මොනවා හරි තත්වයකට ගොදුරු වෙලා ඉන්නකොට මෙතෙක් Taman ආපු ජීවන මඟ පිළිබඳව Tamanට සිහිපත් වෙනවා. ඒ සිහිපත් වෙනකොට අසමුකෝ රෝධා හඳුළු පිළි දෙනෙතින් නම් අපට ඒක සිහිපත් කරන්න වෙන්නේ ඒක හොඳ නැහැ. හේතුව මොකද? ඒ වෙලාවට කිසි කෙනෙකුට අපෝ සනසවන්න පුළුවන් කමක් නැහැ. සනසවන්න බැරි ඇයි? තමන් කරලා තියෙනා වූ වැඩ කොටස පිරිසුදු වැඩ කොටසක් නෙමෙයි. දුර්ලභ මේ සත්බව ලබාගෙන කරලා තියෙන වැඩවලින් රාශියක් වැඩ අනුන්ට පීඩාවගෙන දෙන්නව වැඩ කරලා තියෙනවා. ගත්තොත් අපි දෛනිකව වතාවකටවත් එක වතාවක්වත් සමාදන් වෙන්නා වූ ශික්ෂාපද පහම බොහෝ දුරට කඩ කරමින් ජීවත් වෙච්ච පුජ්‍යලේ බවට තමයි පත් වෙලා තියෙන්නේ. අන්න එහෙම පුජ්‍යලයා අර මුලින්ම අර කියාපු ලස්සන වලින් යුක්ත පුජ්‍යලේ බවටපත් වෙනවා. චවාලාත සොහොම් පෙනෙල්ලක් වාගේ කිසි වෙලකට ගන්න නැති මිනිස්සේ බවටපත් වෙනවා. ඒකයි අර මං කියේ අර වර්තමාන විවහාරයේ තියෙන වචනය. ඒකෙන් කියන්නේ කිසි වෙලකට නැති මිනිස්සෙක්. එයා මිනිස්සෙක් තමයි නමුත් වෙරගෙන එයාටවත් එයාගෙන් වැඩක් අරගෙන නැහැ. නමුත් අපි එහෙම නෙමෙයි අත්හිතාජ පටිපන්නෝ හෝති පරහිතාච පටිපන්නෝ හෝති. තමාගේ යහපත සඳහාද ක්‍රියා කරන්නේ වේ, අනුන්ගේ යහපත සඳහාද ක්‍රියා කරන්නේ වේ. තමන් මැනමින් ආරක්ෂා වන්නේ වේ, අනුන්ද මැනමින් ආරක්ෂා කරනු ලබන්නේ වේ කියන මෙන්න මේ තැනට ගැලපෙන විදිහට අපේ ජීවන චර්යාව සකස් කර ගන්න ඕනේ. ඒක ඊටාම හොඳ නුමනක් තිබෙන්නා වූ අපට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන දෙයක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණය කළා සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්ඛිතා, විත්‍යා සුප්පටි විද්‍යා කියන විදිහට මේ ධර්මය මැනවින් අහලා ඒක සිත්තිලා තැම්පත් කරගෙන නැවත නැවත සිහිපත් කරමින් ඒක අලුත් කරගන්න ඕනේ. අලුත් කරගෙන ඒක වෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒක තමයි ඒ අවස්ථාව තමයි ditthiya suppati vidda කියන්නේ. Tamange නිවැරදි දැක්මක් බවට ඒකපත් කරගන්නවා. ඒ නිවැරදි දැක්මක් බවට පත් කරගත්තට පස්සේ ඕන වෙලාවක ඒක Tamanda වෙනත් කෙනෙකුට කිසිම ගැටලුවක් නැතුව කියලා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම Taman මේ ධර්ම මාර්ගයට අනුකූලව ක්‍රියා කරන්නේ බවට පත් වෙනවා. ධම්මාලු ධම්ම පටිපන්න. පුජ්‍යලේ බවට පත් වෙනවා. එහෙම වුණාම එයා දිහා බලලා අනිත් අය ආදර්ශයක් ගන්නවා. අන්න අර පුජ්‍යලයා, අර මහත්තයා, අර කාන්තාව, අර මිනිසයා, අර හාමුදුරුව කොහොමද ක්‍රියා කරන්නේ? අන්න ඒ විදිහට අපි ක්‍රියා කරන්න ඕනේ. එසේ ක්‍රියා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ කියන මේ තැනට පැමිණලා ජීවිතයේ නිවැරදි මාර්ගයේ ගමන් කරවීමට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි කල්පනාවට ගත යුතු වැදගත්ම දේ තමයි කොයිම වෙලාවකදීවත් අපි ඒ මිනිස්සයා වැඩකට නැති මිනිහේ හරියට සොහොන් පෙනෙල්ලක් වාගේ කියන මේ කතාවට අපි වාදන විය යුතුම නැහැ. අපි සොහොන් පෙනෙල්ලක් නෙමෙයි ඊටාම හොඳ සඳුන් අරටුවක් බවට පත් වෙන්න අදිස්ථාන කර. සඳුන් අරටුව කියන එක කපන්න කපන්න සුවඳ විසඳන එක. ඒ වගේ සමහර විට සමාජයෙන් Tamanට නොයෙකුත් විදිහේ Taman නොකරපු දේවල් වලට පවා දෝෂාරෝපණය වෙන්න පුළුවන්. ඒ කිසි දෙයකදී Taman කම්පාවටපත් වෙන්නේ ඒවට කම්පාවටපත් වෙලා ඒවට ප්‍රතිචාර දක්වන්න එහෙම මොකක්වත් යන්නේ නැතුව ඊටාම හොඳට Taman සෝදහම සඳුන් අරුකුවක් බවට පත් වෙනවා මිස සොහොන් පෙනෙල්ලක් බවට පත් වෙන්න හොඳ නැහැ කියන මේ අදිෂ්ඨානය අපතුල ඇති කරගත්ත හැකියි. එසේ ඇති කරගෙන ක්‍රියා කිරීමට මේ අපි සඳහන් කළා වූ යම් යම් ධර්මකාරණා ඔබට මේ වෙලාවේදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්කම තිබෙනවා මේ පින්නතුන් බෞද්ධ පින්නතුන් හැටියට විවිධ ආකාරයෙන් ධර්ම දේශනාවන්ට හුම්කම් දෙනවා දහම් පොතපත කියවනවා ඒ නිසා යම් ආකාරයක ධර්මයේ පදනම් කරගත් ජීවන දැක්මක් ඇත්තම් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා එසේ ක්‍රියා කරනකොට Tamanට යම් ආකාරයකින් අපි කියමු ටිකක් රෝගාබාධයකට ගොදුරු වෙලා මංචපරායන වෙන්න උනා කියලා. ඇදමතම ඉන්න උනා කියලා. එතකොට අපට නිතරම අප වටේ ඉන්න එකයි කියලා. Tamanට හුදකලා වෙන්න වෙනවා. එතකොට අතීතේ ආවර්ජනා වෙනවා. අතීතේ ආවර්ජනා වෙනකොට අර සොහොම්පෙනෙල්ල වාගේ වැඩ කරන්නේ නැති පුජ්‍යලෙක් හැටියට නම් Tamanගේ ජීවිතය ගත කරලා තියෙන්නේ Tamanට හැඬු කඳුලෙන් ජීවිතේ පවත්වාගෙන යන්න වෙනවා. එහෙම නැතුව Taman පිළිබඳ වගකීම Tamanටයි තියෙන්නේ කියන මේ කල්පනාව ගැඹුරින්ම සිතට අරගෙන ඊටාම යහපත් මනුෂ්‍ය ජීවිතය. මනුෂ්‍ය මනුෂ්‍ය. මනුෂ්‍ය තිරච්ඡානවෝ, මනුෂ්‍ය නේරේක හෝ, මනුෂ්‍ය ප්‍රේත බවටපත් වෙන්නේ නැහැ. මනුෂ්‍ය මනුෂ්‍ය. තත්ත්වෙට මම්පත් වෙලා තමයි මගේ ජීවිතය කෙලවර කරගන්නේ කියන මෙන්න මේ තැනට හිත හදාගන්න බොහොමත්ම වැදගත් වෙනවා. ඔබේ නමින් ජන්මාන්තර ගත වෙච්ච රාශියක් ඥාතීන් ඉන්නවා. ඉතින් ඒ ඇත්තෝ ගැනත් කරුණා මෛත්‍රිය පොදවාගෙන ඒ ඇත්තන්ටත් මේ පින් හේතු වාසනා වීමෙන් ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතත් සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සියලු දෙනාට මෙලොව වශයෙන් සතු සාන්තිය යහපත අභිවෘද්ධිය දිනුව සැලසීමක් කියන මේ කාරණායි ඉතින් ඒ සියලු දෙනාටම ඒ අත්ංගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙලොව හා පරලොව වශයෙන් මේ රැස් කරගත්තා වූ පුණ්‍යස්කන්ධය හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේ සම්පන්න වේවා කියා නිර්වාණය ප්‍රාර්ථනා කරන්නේ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 එම ධර්මානුශාසනාව ප්‍රවත්වුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහෝපාද්‍යය ජේෂ්ඨ මහාචාර්ය අතිපූජනීය එකිරියගල නන්ද නාහිමිපාණන් වහන්සේ. ඔබට එම ධර්මදේශනාවේ සංතතියක් හෝ කැසට්පටයක් ලබා ගන්න පුළුවන් කතා කරන්න 0112 30 710 82 දුරකථන අංකයට.